බුදුරන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අටපොළකට අටපොළ ප්‍රදේශයක හැලෙවි පිටියා. ඒ රජවරු අට දිනකම ඇවිදලා ඉතින් මේ ධාතුන් වහන්සේලා සඳහා යුද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය ද්‍රෝණකින බ්‍රාහ්මණයා එයාගේ අකුරු ගන්නපු බ්‍රාහ්මණයා. මේ ද්‍රෝණ බ්‍රාහ්මණයාගේ මේ කියමන පිට ඒ සතුන් නවත්තලා ඉවරලා ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ සාමයෙන් බෙදා ගන්න පොරොත්තු වෙනවා කොලස් වෙලා. ඒලාදී අට දෙනාගේ එක්කෙනෙක් ආවේ නෑ. හත් දෙනා ඉදින්ට ආවේ. හත් දෙනාට බෙදා ගත්තා. බෙදලා ඒ වුණාට පස්සේ අනිකේ නාවා. වගකීම් කරන්න දෙයක් නෑ අපිට බෙදාගන්න දවස් දෙන්නේ නෑ කියලා අනිකේ කියා හිටියා. ඒක කරන් බලන් කරලා බෑ. යාට කියලා තියෙන අගුරු ටික අරගන්න කියලා. ඒකට මේ රායදී අගුරු ටික අරන් ගිහලා එයා කඳුරු ගෑයක් බෙදුවා අnder පෑය කියලා. මේක ඒකත් එක්කලා අටක් වුණා. අනේ ඒ ටික තමයි ඔය තියෙන්නේ. ඔව්. ඔය ඉන්දියාවේ ජීවිත කරාවදී ඉන්දියාවෙන් අර කියන කතාවෙන් කොහොමද කරනවා ශ්‍රී ලංකාවේ තමයි ධාතුන් වහන්සේ ලක්කොම ඉඳලා තියෙන්නේ. අදවස්ථාන කොලස්මස්ථාන මේ ආදී වශයෙන් මේ කරලා තියෙනවා. මේ කියන්නේ හැම එකක්ම යම් යම් විදිහේ මේ බෞද්ධ සංකේතයක් ධර්ම සංකේතයක් මුල් කරගෙන තමයි ඒ සම ස්ථානය සම ලංගම්ම පිළිලා තියෙන්නේ. අතලස්ථාන ආර්ය ස්ථානක මාර්ගය. ආ ඒ මුල් කරගත්ත සංකේත වෙන්න පුළුවන්. ගායි ධාතුන් වහන්සේලා පීඩෝක ස්ථානකට තමයි ගෙවෙන්නේ. ඔව්. ඒක වෙනස් වෙන්න පුළුවන්. දැන් අර වෙනස් වෙලා දැන් පස්සේ හදා ගන්න පුළුවන් තව. හරි ඒ තිබුණ තැන සමහර ලාවට අපිට නිගමනය කරන්න තවමත් බෑ. ආවලා ස්ථානයි කියන එක. පෞ කාලයේදී සම්පූර්ණ සුද්ධාසය ඔක්නංගිලා එනවා. Thank you. ජේසුස් වහන්සේ පිළිබඳව දින කතාවට මුල් වෙච්ච කතාවක් නෙදී. ඔව් මහාරයා කියන මහා මරියා කියන වචනේ පෙන්නන්නේ දේව මෑණියෝ කියලා තමයි කියන්නේ. ඒ අපි අමා මෑණියන් වහන්සේ කියන. අමා මෑණිය කියන වචනේ තමයි ඔය දේව මෑණිය කියලා ඔයගොල්ලෝ මරියා කියන වචනේ ගත්තේ. ඉතින් මරියා තුමී කියන වචනේ අරගන්නකොට ඒගොල්ලෝ ගත්තේ මහා ආර්ය කියන වචනේ. අපි ආර්ය නම් ගන්න ඒවා ගත්තා. ඒවා කොටස් වලින් තමයි හැඳින්නේ. ඔයකට ඒ කාලේ මේ සාතුන් සාතුන් හතරයි සුහර්ස කියන වචනයක් අරගෙන. ඒගොල්ලන්ගේ සහෝදර කියන වචනයක් අරගත්තෙත් ඒකයි. සුහර්සෝ හෙවත් සාත් කියන සාතුන් කියන වචනේ තමයි අරගත්තේ. අර ඒ නමින් තමයි හැඳින්වෙන්නේ. යේසුස් වහන්සේට ඒ කාරණේ මුල් වෙන්න හේතුනේ මහාර්ය මේ වචනේ පින්නේ ඉක්‍රියක් හැටියට දැන් සංකේතවත් කරගෙන තියෙන්නේ. මේ මේ බුද්ධ ශාසනයට ඉස්සෙල්ලා මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ අපි ළඟ පළපුරක් හිටියා. අන්නේ ළඟ පළපුරින් මේ බින්න වෙලා ගිය කොටසක් තමයි ඔතන මූලික අවස්ථාව මේ මුස්ලිම් ධර්ම. සංඝ බලපරායම කාසාව කන්ට ගහ සමාන කොටස. ඒ කියන්නේ කාශ්‍යප බුදුරන් වහන්සේගේ සංඝ පරම්පරාවේ කාසාව කන්ටේ කොටසක් කියලා. වටුවාවකත් ඒක තියෙනවා. ඒ ආගම හදින්නේ මුල. ඒකද ඒ ආපු පිටිසකින් ආපු බෙදිලා ගිය කොටසක් තමයි අන්තිමට මේ ඒගොල්ලන්ගේ අදහන ආගම හැටියට මුල පටන් ගත්තේ. මහා ආර්ය කියන වචනේ හැදින්නේ බුදු පියාණන් වහන්සේට. ඒ නම තමයි එතන මුලට අරගත්තේ එකින් මේ කාලෝට ඒගොල්ලන්ගේ නම් වලට වැදුනේ මරියා කියන වචනේ ආවේ ඒක. ඒ රේ ආපු පරපුරේ තිබෙනා වූ කාලයක් ගියාම දේවතාවෝ ධර්මයේ වෙන කාලයක් තියෙනවා. ධර්ම දේශනාවක් ඔක තියෙනවා. අබුද්ධෝත්පාද කාලෙදී දේවතාවෝ සුපරිතෝ ජීවත් වෙන මම පෙන්නනවා කියනවා. ඒකෙන් දේව ධර්මයක් ලෝකෙ හට ගන්නවා. අර ඒ දෙවියන් දුන්න ධර්මයේ දෙවියන්ගේක නෙමෙයි. ඊට ඉස්සෙල්ලා බුද්ධ ශාසනයේදී අහලා ධර්මයමයි. ඒ ධර්මයේ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් සුපරිත කරලා දෙනවා. ඉතින් ඒ යහම තමයි දසබනත කියලා කියන්නේ ඒකමයි. ඒක තියෙන්නේ අපිට කියන්නේ මේ දස අකුසල් වලින් වෙන්වීමට දුන්න විග්‍රහයම ඒක තියෙන්නේ. ප්‍රාණඝාත නොකරව කියන එක මිනින වරව කියන වචන කියන වෙනසට. අනිත් අනිත් එකමයි. ඒකවල වෙන මේ ලෝකේ ධර්ම දේශනා කරන්න හැම දෙයකදී එන්නේ නැහැ. ඒ බුදුරන් වහන්සේගෙන් අහගත්තු ධර්මයක් තියෙනවා ඒ ධර්මයේ පිළිබඳව තම තමගේ මතකයේ හැටියට ගත්තාරිය තමයි ඒ දේවතාවන්ගෙන් හරි ලැබෙන්නේ. Tamanta වටින්නේ මොනවද? වටින හැටිය තමයි මතක තියාගන්න. මේ දේවතාවන්ගෙන් අහගත්ත අනිත් දේවතාවන්ටත් අවශ්‍ය හරියට ඒගොල්ලෝ ගන්න. දැන් මාර්ගඵල ගැන බලාපොරොත්තු වෙන්නේ කාම සම්පත්තියේ හිත බැඳිච්ච දේවතාවන්. නමුත් ඒගොල්ලන්ට ඕන කරනවා නම් ඒ කාම සම්පත්තිය වර්ධනය කරගන්න දේශනා කරු මේ කොටසක් එන්නේ. යවි යවි උදේට. ඒ ටික හොතර මතක තියාගන්න. අන්න ඒ වගේ දහම් තමයි ඊට පස්සේ මේක ආකාර අදහස් වලින් මිනිසුන්ට දෙන්නේ. ඒතර ඒක දේව ධර්මයක් හිටිය පාපයට ලැජ්ජාතුව බයතුව ජීවත් වීම තමයි දෙවිය මිනිසෙක දෙන ධර්ම. කවු කරන්න බෑ. පාපයට බයතුව ලැජ්ජාතුව ජීවත් වෙන්නේ. මේ තමයි දේව ධර්මයේ අර බුද්ධ ධර්මයේම දුන්න කොටස අරගෙන යන දිනවා ඒ ටික. සමහරට ඒ අර්ථ වෙනස් වෙනවා. දැන් දේවතා සංගීතයේ ගතින් දේවතා වේදින උදානහතර ගාථාවකින් කියන මොන හරි හිටියා. දේවතාව ගන්න එකක් නෙමෙයි ඉතලා කියපු පොරසටේ. ඒක අර්ථය වාදයෙන් අතට තියාගෙන විනාශ වෙලා ඉන්නේ. එහෙම හිටපුවා. දැන් කාශ්‍යප බුදුරණන් වහන්සේ දේශනා කරපු ගාථා හතරක් නේ ආලෝකයක් කියලා කියනවා කියන්නේ. සම්ප්‍රදායෙන් ගිනනවා. ඒ ගාථා හතර මතකයි අතේ නගන්නේ. ඒ අර්ථය තමයි බුදුරණන් වහන්සේ විග්‍රහ කරන්නේ. මේ වගේ දේවතාව අපේ තේ දහම් ගොඩක් තියෙනවා. සංශෝධනය කරලා දුන්නා. හොඳයි හොඳක් තියෙනවා. යටතැනක තිබුණා. දැන් ඔය ගා කියන්නේ මේ කාලි කියන්නේ, ලක්ෂ්මී කියන්නේ Hindu දෙවිවරු කියන්නේ කියන්නේ. අ විරුඩ දෙවියන්ගේ දුව ලක්ෂ්මී, විරූපාක්ෂ දෙවියන්ගේ දුව කාලි කියලා මම දැක්කා මේ පිටිලකේ තියෙන තැනක. ඒ රන් දෙකම හදාන් කරලා තියෙනවා. මේ ලක්ෂ්මී කාලි කියන්නේ ඉන්දියාවෙන් ආපු දෙවිවරු කියලා කියන්නේ. ඔව් එහෙම වෙන් හෝ කියලාදීනේ. හ්ම්. වෙන් හෝ කියන්නේ විෂ්ණු දෙවියන්ට කියන තව ළමක් කියලා. ඒ මේ විෂ්ණු දෙවියන්ට පින්දෙන ගාථාවල පවා තනි පොතවල වෙන් හෝ දේවනාමෝ කියලා වෙනම තැන් තියෙනවා. වෙන් හෝ කියන දෙවිය බුදුරන් වහන්සේලාට ඉදිරියට බුදුරන් වහන්සේ බණහල ගියා කියලා සඳහන් වෙනවා. සිව දෙවිය බුදුරන් වහන්සේට ගාථා කියලා ඉදිරිපත් කරලා කියලා ඒක සඳහන් වෙනවා. ඒ කියන්නේ සිව දෙවිය ඔය කියන කට්ටිය Hindu දෙවියෝ කියන අපි කියන්නේ. බුදුරන් වහන්සේ හමු වෙලා සාකච්ඡා කරපු දෙවියෝ ඒකව. දැන් කියන්නේ මේ ආගමී වල ලැබී සංකල්පේ නවීන සංකල්පය අර 62ක් මිත්‍යා දෘෂ්ටි දෙන බ්‍රහ්මජාල සූත්‍රයේදී හොයර පැහැදිලිව පෙන්නලා තියෙනවා මේ බ්‍රහ්මන්ට පියා කියන්නේ හේතුව. අසතම ධාන ඵලයට ආවට පස්සේ යා ඉස්සලා පහළ වුණාට පස්සේ එයාගේ අදහස් අනුව අනික් අය ආවයි කියන අදහසක් එයාට තිබුණා. ඒ කර්ම ශක්තියම හීන වීමෙන් තමයි අනික් අය දිලා උගන්නේ. මොකද එයාගේ නියමනය කරාට මම නාවක ලෝභේ ලෝභේ කියලා. මොකද එයා වේලෝකේ එයාට ඕනකම තිබුණ අන්තිමට මට ඉන්න ලෝකයක් ඇත්නම් විලාසෙ ඉන්න. ඒ හැඟීමක් එයාට ආවා. මොකද එයාගේ හැඟීමෙන් ආවා කියලා අර ඉතින් නමුත් යල්ලාගේ පොදු කර්ම ශක්තියෙන් තමයි ඒ බබතලේ නෑවුනේ. එයා ඉස්සෙල්ලාම ඉතින් ඒක උපන්නට පස්සේ එයා කල්පනා කළා වගේ හිතවිල්ල තමයි මට මේ ලෝකේ පහළ වුනේ. ඒ කාලයක් යනකොට අතීතය අමතක වුණා. අතීතයේ ආපු හැටි කොහේ ඉඳලා ආවද මතකද? ඊට පස්සේ එයාට මතක් වුණේ මම මවාගත්ත මගේම ලෝකේ මම තමයි මේක ආරම්භ කරා. ඔය හැඟීම ගන්න. කාලය තනියෙන් ඉන්නකොට එයාට ඕනකම තියෙනවා මට තව කවුරු හරි ඉන්නවනම්. අර හැඟීම් එන්නේ දුර්වල වෙනවා. ඒ දරුවා ස්වභාවයෙන්ම ආයුෂ පිළිච්ච බ්‍රහ්මයෝදී උපදිනකොට හරියට පේනවා. වෙනකොට ඉතින් මගේ පුත්‍රයා මං කළා මැවි මගේ අදහාවයි මැවුනේ කියලා. එයා වාසේ තමයි අය තමතන්නේ. එයාට ඒ ලෝකෙන් ආවට පස්සේ කැරකිලා තරියාව රටගෙන කොහේ ඉඳන් ආවද කියලා. එයා කල්පනා කරනවා ඉතින් එහෙනම් මෙයා ඉන්න මං සාවාගත්තේ ආසය කියලා හිතෙනවා. මේ ඒ ලෝකේ කියලා තමයි මේ පල්ලන් නුගර බැස්සේ. පළවෙනි දවතලෙට බහපුවා තමයි ධම්ම කල්පයේ මිනිස්සු වශයෙන් නැවත මේ ලෝකෙට ආරම්භ වෙන්නේ. ඉතින් ඒ අය ආයේ ඔක්කොම අපේ පියා හවත් වෙන කියන මතේ දෘෂ්ටිය ඉදලා. මනුෂ්‍ය ලෝකයේ ඉඳලා පස්සේ කාලෙක ওই ලෞකික දැනක් කරපුවාම ওই 25ක් කල්පයක් අතීතයේ දෙන්නේ ඔයින් හරියට බලන්න බෑ. ඒකට වෙන්නේ බ්‍රහ්ම ළඟදී ආපතේ. ඉතින් අපි බැලුවේ බ්‍රහ්ම බ්‍රහ්ම තමයි කියන විදිහ නෙමෙයි අපි හිටියේ. අපි අලුකාලින් අපි මේ අනිත්‍ය ලෝකේ බලන්න. අදාතනික වන්නා වූ බ්‍රහ්ම විලක්ෂණේ නෑ. අපි එතන මාපහු යන් කියලා තමයි අනිසාරි බ්‍රහ්මන් අදාන්නේ. ඒක තමයි බ්‍රහ්මන් වහන්සේ ආගමයි. ඒකම තමයි මේ දෙවියන් වහන්සේ ඒ වගේම ලෝකේ නැවි එකම දෙවියන් වහන්සේ ආදි වශයෙන් කියන්නේ බ්‍රහ්මන් අල්ලගෙන. ඒ වගේම පියාසය කියන්නේ ඒකයි. ඒකේ දෘෂ්ටියෙන් හර බලන්න බැරි කරනවා. කර්ම බලධාරී විද්‍යාව. ඔව් යාගේ බලාපොරොත්තු ඒකනේ. ඒ විශේෂ කරන්නේ ජේසුස්වහන්සේ කියන්නේ දැන් ජේසුස්වහන්සේ කියන්නේ එයා දැකලා තියෙන ඉතින් පුත්‍රයා කියලා ඒකද? ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. දෙවියන් වහන්සේගේ බලය මට තියෙනවා. එතෙන්දී එයා හුඟාදිරව යම් කිසි ආකාරයක ආගමේ පරිවර්තනයක් බලන්න. එයාගේම සංකල්ප කරගන්න. දෙවියන් වහන්සේ කියන්නේ ගුණයක් කියන තැන තමයි යේසුස් වහන්සේ හිටියේ. අනිත්‍යගේ ස්ථිරයේ වෙනස් වෙනවා. මොකද යේසුස් වහන්සේට වඩා මේ අන්නේ යෝගීන් අතර භාවනානියෝගීව හිතවලක කෙනෙක් ජේසුවාංශය කියන්නේ යෝගීන් අතර රජුලා ඉන්දියාවේ. යෝගී භාවනා පිළින් වලක දෙනාට ලැබුණු ධාන ශක්තියකින් එයා බලාපොරොත්තු වෙනවා එයාට විච්ච ධර්මයේ අනුසාරයෙන් මේ ධර්මයේ දෙන්නේ. ඒක තමයි එතන විප්ලවයක් ඇති වෙන්නේ. එයාට විච්ච යුදෙව්වන්ගේ මේ ගලාපු මුස්ලිම් ආගමේ තිබෙන කතා සංකේත ඔක්කොම ඒවත් නව නවීකරණීය අර්ථයක් දුන්නා. ඒ අර්ථය පැහැදිලියි. ඒ උනාට ඒ අර්ථයේ ඉන්න සම්මතයේ පිටපුවා ඒකට කැමති වෙන්නේ නැහැ. එයා යේසුස් වහන්සේට විරුද්ධ වුණා. දෙවියන් වහන්සේගේ මාලිගාව කියන එක හිතේ හදාගන්නilla. ඒකට මේ උදාහරණ දුන්න එදා පිළිස සංකේතවලින්. කිසිම වඩුවේ කිසි නොවැදුවා දෙවියන් වහන්සේගේ මේ මේ මුල් ගලවන්නේ මේ මාලිගාවේ මුල් ගලවන්නේ. ඒ ඒ දෙවියන් වහන්සේ මුල් ගලවලාගේ හදවතේ හදාගන්නilla කියන ඒ සංකේතය කිව්වා. කිසිම වැඩුවෙකු විසින් නොසාදන ආසනයේ දෙවියන් වහන්සේට පූජා කරන්නේ වන්නේ. එයින් ඒක දිනා අර පරිණි කතාව. ඔබ කිසිම කිසිම වැඩුවෙකු විසින් නොසාදු කරලා ඔයාලගේ හදවතේ සාදාගෙන ඉන්න. එයාගේ හදවතේ තියෙන දෙවියන් වහන්සේට පූජා කරපළා. අතපුච්ච පුච්ච දෙවියන් වහන්සේගේ නමට පූජා කරපුවා. ඒතකොට ඒ ශාන්තිය දෙන්නේ සතුන්ගේ හුරුඳුලා ඒ හදවතේ හදාගත්තොත් ආසනෙ තියා පුච්ච බල. ඒ කියන්නේ මෙතන වෙන්නේ හතුන්ගේ සුංගුලා කියන්නේ කොතන බලපුවා අපේ ධර්මයට අනුව ගත්තොත් අපේ සංකාරයෙන් තමයි ආරම්භ කරන්නේ. මිනිස් තිරසනෙක් වෙලා තමයි කුරුඳුල අවස්ථාව මිනිස් තිරසන් අවස්ථාව. ඒකේ තියෙන උපන් જાති අවස්ථාව තමයි දෙවෙනි පියවර. මේ කුරුඳුල අවස්ථාව පුච්චන දෙවියන් ආසේ කැමති. ඒ කියන්නේ දුස්චරිතය ආඩෝතෙන් දුරු කරගන්නවා. ඒකට කැමති. නැත්නම් ඒක තමයි ආගමේ මුලින්ම ඉන්නේ ඒ විස්තරය. මේ බයිබල් වල තියෙන ආදම් ඒව කියන දෙනගින් මේ ආරම්භිත ධර්මයක් ගන්න. ආදම් කියන්නේ මෙන්න ධර්මය කියන එකයි. ඒව කියන්නේ අයිත් වැළඳ ගන්න. මෙන්න ධර්මය අයිත් වැළඳ ගන්න. ඒ තමයි දෙන්න. වෙනනම් ඒ ලෝකේ ඉන්න ආදම් ඒව දෙන්න. අපි හිතා ඉන්නේ මේ ස්ත්‍රී කුරු වෙමින් දෙන්නේ මවලකට කියලා. ඔව්. සාලංගහේ ගෙඩි කාපුවා ඔය කියලා කියන්නේ මේ මේ තාප්පේ කරන්න එපා. සාලංගහේ වේකට. ඒ පාපෝසල කෙරුවා. ඒක මේ බුද්ධ ශ්‍රාවකයෙක් නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ වචන තුන තියෙන්න ඕනේ. එදත් ඔය ප්‍රශ්නේ නැගුවා ඒක කියලා වට වෙන කියලා. බුදුරන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ වචන තුන ඒ ධර්මයේ තියෙන්න ඕනේ. අටකරා සීනිකදා සම්බුද්ධ වෙන ප්‍රකාශ කරලා මේ ටික අහත් වෙන්න බෑ බුද්ධ ශ්‍රාවකෙක් කියන්නේ. සාජිත එයා එහෙම කියලා පස්සේ බයිබල් වෙනස් කරනවානේ අලුත් ඒකට කියනවා එයා ඉවත් කරලා දාන්නේ එයා ඉන්න පුළුවන් මේ පාකාරේ වෙනස් වෙනානේ පස්සේ ඒක අපේ පොත්පත් නැතිලා ඒක කරලා තියෙන්නේ ඒවලු ගොඩක් වෙනස් වෙන්න පුළුවන් තමගේ වාසිය හදාගත්තම ගොඩක් තියෙනවා මොකද මේ ඉස්සරහ මේක හදන ඒවා තියෙනවා. සතරේ පටිච්චසමුප්පාදයේ වේදනාව ඇතිවෙන්නේ සංකාර විඥාන වලට පස්සේ. ඔව්. වේදනාවට පස්සේදී පංච උපාදානස්කන්ධේ වේදනාව ඇතිවෙනාට පස්සේ සංකාර විඥාන ඉස්සර වෙයි. ඔව්. ඒක වේදනාව දැන් සංඥා සංකාර විඥාන. ඔව්. පටිච්චසමුප්පාද සංකාර විඥාන උනාට පස්සේ වේදනාව ඇති. ඒ තියෙන්නේ දෙවෙනි වතාව. දැන් ඒ වේදනාව කියන වදනේ තියෙන මෙහෙම දැන් හේතු පරිච්ඡේදෝපාදී කියලා තියෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා අවිද්‍යා හේතුකෝ. අවිද්‍යාපත්‍ය සංඛාරා අවිද්‍යා සම්ප්‍රයුක්තා. සමවේදනා. දැන් මේකටම සිද්ධ වෙන සිද්ධියක විග්‍රහයක් වෙ තියෙනවා. දැන් අවිද්‍යාපත් සංපයුත්ත පරිත්තම උපාදී කියන එකක් තියෙනවා. ඒක තියෙන්නේ අවිද්‍යාපත්‍ය සංඛාර අවිද්‍යා සංපයුත්ත. සංඛාරපත්‍ය විඥාන සංඛාර සංපයුත්ත. සංපයුත්ත කියන්නේ සමගිය දෙන. සමගිය දෙනා නම් විඥානේ වෙනම පහළ වෙන විදිහක් නෑ. ඒ සිද්ධ වෙන්නේ මොකද්ද? මූලික හටගන්න චිත්ත චිත්තක්ෂණේ ආරම්භය. හටගන්නකොටම. අන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන මූලික අවස්ථාවේදී අවිද්‍යාව හේතුවෙන් හටගන්න සංඛාරය ඒකයි. සංකාරපත්‍ය විඥාන කියන්නේ ඒ සංකාරපත්‍යෙන් හටගත්තේ විඥාන. විඥානපත්‍ය නාම රූප කියන්නේ ආයි තියෙන නාම රූප කියලා කිව්වේ. එතනක් තියෙන්නේ විඥානපත්‍ය නාම ඉස්සෙල්ලා. අන්න විඥානපත්‍ය නාමංගේ ආයතරයක් යලි සංකාර. ඒ කියන්නේ නැගෙන්නා වූ සංකාරයම අර ආගන්තු කියන උපකිලිට තියෙන උපකිලිටන් කියන මේ කිලිටියට භාජනය වෙනවා. ටිකක් හටගත්තාම හටගන්න විදිය තිබුණ ස්වභාවය ඒකලම හටගන්න සංකාර නැగిලා නැగిලා එකින් එකට එකින් එකට වර්ධනය වෙනවා. ඒ වාදයේ වෙන කොටස තමයි මේ පෙන්වන්නේ සංකාරපත්‍ය විඥාන. අනේක විඥාන. විඥානපත්‍ය නාම රූප නාම. අන්න ඒකෙන් හරියන් දෙවෙනි চৈতසික අවස්ථාව. නාමපත්‍ය චත්තායතන. චත්තායතන කියන්නේ ආයතර විඥානය. චත්තායතනපත්‍ය පස්ස. ඒකෙන් හටගන්නේ ස්පර්ශය. ඒකට මුලදී ස්පර්ශයක් තිබුණා. ස්පර්ශ වේදනා සංඥා චේතනා ආදී වශයෙන් කිය සරෝචිත සාධාරණ අවිද්‍යාපත්‍ය සංකාරා කියන හදන් ගන්නකොට මෙතන තියෙනවා. වේදන පෙන්ලා තින්නේ ඒ පරිසම්පාදවල චක්‍ර වලට යනකොට එක එක චිත්තයක් ආරම්භ වෙන වෙලාවේ අවිද්‍යාව පහළ වෙනවා යස්මින් සමයේ සෝමනස්ස සාගතං දිට්ඨි සම්පවිත්ත චිත්තං උප්පන්නං හෝති යම් සමයක සෝමනස්ස සාගත දෘෂ්ටි සම්පවිත්ත හිතක් උපදින්නේද රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා රූපාරම්මණයක් නිසා හෝ සද්දාරම්මණයක් ගන්ධාරම්මණයක් රසාරම්මණයක් ස්පර්ශාරම්මණයක් ඒ වගේම ධර්මාරම්මණයක් මුල් කරගෙන තස්මින් සමේ ඒ සමේදී අවිද්‍යාපත්‍ය සංඛාරා අවිද්‍යාපත්‍ය සංඛාරය යන්නේ පරිත්‍යාග පාඩේ පටන් ගන්න බෑ යම් චිත්තයක් පහළ වෙනකොට ඉස්සෙල්ලම දැන් මනංච පරිච්ඡ ධම්මේච උප්පච්චේ මනෝවිඤ්ඤාණ කියන සිද්ධාන්තයෙන් තමයි විඤ්ඤාණය කාරණේ. ටිකක් පහළ වෙන්නේ ඉස්සරහ තිබිච්ච එකක් නෙවෙයි. කර්මජ ක්‍රියාවලියක දෙවෙනි පියවර තමයි චිත්තය. මනයි ධර්මයි කියන එක පුරේ જાතයි. මුලින් පහළ වෙනවා. මනෝ විඤ්ඤාණය පත්‍යේ જાතයි. පසුව පහළ වෙනවා. දැන් මුලින් පහළ වෙන මනයි ධර්මයි කර්මජයි. මනයි ධර්මයි කියලා කියන්නේ හිත නෙමෙයි. හිතට මුල් වෙච්ච මූල ධර්මයේ ගැටුනේ වුණාම මනෝ විඥානේ පහළ වෙන්නේ. මනන්ත පටිච්ච ධම්මේසු උපජ්ජති මනෝ විඥාන. අන්න එතෙන් එනකොට මනෝ විඥානේ පහළ කරන ක්‍රමයක් තියෙනවා මුලින් පුරේ ජාතව හතරන්න ඕනේ මනයි ධර්මයි. මනයි ධර්මය එකට ගැටණිය කරන්නේ කර්ම ශක්තිය. ගැටණිය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් ඇති අන්න ඒක තමයි අපේ විඥානය කියන්නේ. යම්කිසි විපාකයක් හට ගැනීමට හේතු වෙන පාප විපාකයක් මුල් කරගෙන සෝමනස රාගත ditthi සම්ප්‍රිත ඉර හටගත්තා. ඉස්සෙල්ලාම හටගන්නේ විපාක චිත්තය. අර විපාක චිත්තය ආරම්භලා සකස් වෙනකොට අන්න පස්මී සමේ අවිද්‍යාපත්‍ය සංඛාරා. ඒ සමෙහි අවිද්‍යාපත්‍ය සංඛාර වේ. අන්න මූලිකව පටන් ගන්නේ මනෝ සංඛාරය. මනෝ සංඛාරයෙන් පටන් ගන්න තමයි හිත වැඩෙන්නේ. ඒතර අන්න ඒ වෙලාවේදී හටගන්න සංකාරයට අලංගු වෙන අර ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍ර ජීවිතයේදී සංසිකාරය. ඔය සර්වචිත්ත සාධාරණ හතම චිත්ත ආරම්භයේදී පහළ වෙනවා. සංකාරපත්‍ය විඥාන. දැන් ඉතලා විඥානේ පහළ වෙලා ඉවරයි. දැන් මුලින් ඉතලා පහළ වුණා. අර රූපාරම්මන ආදී වශයෙන් ඒවා ඒවා හේතු කොටගෙන තස්මින් සමේ අවිද්‍යාපත්‍ය සංකාරය. සමේ අවිද්‍යාපත්‍ය සංකාරය. අවිද්‍යාව කියන්නේ දෙතෙන්නේ කර්ම ශක්තියේ රටාවක් තියෙනවා අවිද්‍යාව පැත්තෙන් හටගන්න විපාකයක්. නැවත පහළ වෙනකොට අවිද්‍යාව ආරම්භ කරගෙන පහළ වෙනවා. ඒ විපාක චිත්තය පහළ කරන්නේ එහෙම ආරම්භ කරලා. විඥාන පැත්ත නාම. අන්නේ පහළ වෙන විඥානට අනුකූලව දෙවෙනි වතාවට හටගන්න ඒ විඥානයේ වේදනා සංඥා සංකාර. මේ පළවෙනි එකත් හටගත්තා. ඒ පළවෙනි එක හටගත්තේ විපාක චිත්තය හටගත්තේ වේදනා සංඥා සංඛාර විඥාන වේදී. පළවෙනි හැටගත ආරම්භය. ඒ චිත්තක්ෂණේ ආරම්භක අවස්ථාවේ. අන්නේ ආරම්භක අවස්ථාවේදී ඒකේ තියෙන උත්පාද අවස්ථාව ඒ තියෙන්නේ. ත්‍විතීය අවස්ථාව තුළදී මේ අවස්ථාව වර්ධනය වෙනවා. මෝරන්න ඕනේ. චිත්තක්ෂණේ මේරුවල මෝරණකම්ම චිත්තක්ෂණේ සම්පූර්ණයි. චිත්තක්ෂණේ ලගුරු අවස්ථාවක් තියෙනවා. ලාභාල අවස්ථාවක්, ගැටවර අවස්ථාවක්, තරුණ අවස්ථාවක් මේවා එකිනෙක වෙරෙනවා. ඇයි කියලා කෝටිලක්ෂයෙන් බංගුව තරම් මොකටද කියලා කිව්වත් ඒ හටගන්න චිත්තක්ෂණේ වැඩින පටිච්චසමුපාදයට අනුව. අපි කියමුකෝ ළමයෙක් උපන්නා. සෛලය වුණා කියලා. ළමයා උපදිනකොට සෛල තිබුණේ නැහැ. දැන් සෛල තියෙන එකනත් අර ළමයාගෙම කරයි. ඒ ළමයා මලිනේ. ඒ ළමයා හොරගෙන සෛලත් කරා. සෛලාවේ තාස්සේ. හැබැයි ඒ ළමයාටවත් ඒ වගේම චිත්තක්ෂණයේ උත්පත්තියේදීත් ඇගේ මල් ගහක් හරි තියෙනවා. ඊට පස්සේ මෝරක මල් හැදිනා ඒ ඊට වඩා වෙනස් වෙලා. ඉස්සෙල්ලත් නොතිබුණා නෙවෙයි. බොහොම සියුම් බොහොම සියුම් මල් ගහ ඇඟේ තිබුණා. හැබැයි කර්ණවාසයටපත් වෙනකොට ඒ මල් මෝරලා කලු මල් වලටපත් වෙනවා. දැන් ඒ ළඟ උපදිනට ඒක මල් තිබුණේ නැහැ. දැන් කලු මල් වලටපත් වෙනවා ඉස්සෙල්ලත් මල් තිබුණා. දැන් තියාවි මල්. ඒ දෙවෙනි හැටි හැදෙච්ච මල් අර වසරේ මොරුක දෙවෙනි අවස්ථාව. ඒකල ඒක අර ළමයා නැරිලා වෙන ළමයෙක් නෙමෙයි ධර්මයා ගියා. ඒකම ළමයාගේ මොරුක අවස්ථාව. ඒක චිත්තක්ෂණයක් එක අවස්ථාවකදී මූලාරම්භයේදී තිබෙනා වූ මේ මේ චෛතසික වලට වඩා මොරුක අවස්ථාවේ චෛතසික ඊට වඩා වෙනස් වෙනවා. හැබැයි ඒකත් හේතු බලය කියලා මෝරන්නේ. ඉස්සලා තිබුණ දේම මොරුක අවස්ථාව. ඒක අවස්ථාවේදී ස්වභාවය වෙනස් වෙනවා. මේ පළවෙනි සැරේ පිළිපු සංකාරයෙන් දෙවෙනි වතාවේ සංකාර පෙන්නන්න බෑ ඒක වෙනස් වෙලා. විඥානපත්‍ය නාමං කියලා කියන්නේ නාමතිකේ වේදනා සංඥා සංකාර නාම. ඒර විඥානපත්‍ය නාමං විඥාන හේතුක. ඒකට හේතුනේ අවිජ්ජා හේතුනේ විඥාන හේතුව. අවිජ්ජා හේතුන් තමයි මුල් ආරම්භය පටන් ගන්න. හිතක්ෂේ. අවිජ්ජාගත්‍ය සංඛාර අවිජ්ජා හේතු. ගන්න පළවෙනි සංඛාරවත් මතම අවිජ්ජා හේතුවේ පහළ වුණා. සංඛාරගත්‍ය විඥාන සංකාර හේතුක. සංස්කාර හේතුක පහළ වෙච්ච විඥානය තමයි දෙවෙනි අවස්ථාව ලැබෙන්නේ. චක්කනි මෝරණ අවස්ථාව. පටන් ගන්න ආරම්භක අවස්ථාව විපාකපත්යෙන් හටගත්තු විඥානයේදී විපාක විඥානය. ඒ විපාක විඥානය වශයෙන් හටගත් එකම තමයි හේතු බල වශයෙන් ඒකෙන් හොරන්නේ. සංකාරපත්‍ය විඥාන කියන්නේ දෙවෙනි අවස්ථාව. ඒ ඉස්සලා විපාක වශයෙන් හටගත්තු වේදනාවට ඒකෙන් හටගත්තු අවිද්‍යාවපත්යෙන් හටගත්තු සංකාර ක්‍රියාත්මක වෙලා. ඒ සංකාරයෙන් විඥානයත් කරලා අර විඥානේ හොරනවා. ඒක බලවත් වෙනවා. ඒ බලවත් එක්ක විඥාණයෙන් ආයි සංකාරයක් නිපුණා විඥානපත්ත නාමං කිව්වේ ඒකයි. එදා තියෙන වේදනා සංඥා සංකාර. ඉස්සලා තියෙන අවිද්‍යාවපත්තෙන් හදගත සංකාර. දැන් මෙතන තියෙන්නේ විඥානපත්තෙන් හදගත තියෙන අවස්ථාවේ සංකාර. අර සංකාරයෙන් හොරණ එකයි මේ වෙන්නේ. අවිද්‍යාවපත්තෙන් හදගත් සංකාරේ ඒකින් හදගත්ත අවිද්‍යාවට ඒක හිත බලවත් වෙලා ඒ බලවත් වෙච්ච ඉතින් ආයෙත් බලවත් කරලා දෙනවා අර සංකාරේ. ඒවා විඥානගතය නාමකයේ තියෙන වේදනා සංඥා සංකාර නාම කිව්වේ ඒක. නාමකත්‍ය චත්තායතන. චත්තායතන කියලා පෙන්නේ චිත්ත මනෝ මානස හදයන් පන්දනා මනෝ මනසන මන ඉන්ද්‍රිය විඥාන විඥාන කන්දෝ කියලා පෙන්නකො ඒ ටික තමයි එතන විඥාන කියලා පෙන්නේ ආයතනය. නාමකත්‍ය චත්තායතන. චත්තායතන පත්‍ය පස්ස. අන්න ස්පර්ශයිතයිද කියන්නේ. ස්පර්ශ වේදනා සංඥා චේතනා එකක්ලා ජීවිතේ මනසිකාර කියන්නේ. පරිචිත සාධාරණද පළවෙනි දිනේ පහළ වුණා. ඉතින් පහළ වෙච්ච ස්පර්ශක බලවත් එකක් තමයි දැන් මෙතන තියෙන්නේ සත්‍යගතත්වය වසෝ කියන. වසෝගතය වේදනා. දැන් ආයි චෛතසිකයක් ආවා. ස්පර්ශ වේදනා කියන චෛතසිකේ මුලදී පහළ වෙනවා. උදාක වශයෙන්. ආරම්භය. දැන් මෙතනත් පහළ වෙනවා චිත්තක්ෂණය මොරගෙන ආයි වේදනා. වසෝගතය වේදනා වස සම්පවිත්ත. වසෝගතය වේදනා වේදනාපත්‍ය වස. උතම යනවා ඒ ක්‍රියාවලිය අපිට. වසෝගතය වේදනා වස හේතුක. ඒකට හේතුව ස්පර්ශය. වේදනාපත්‍ය තණ්හා. අන්න අවතාරය කරනවා. ඊටද තියෙන ලෝභ චෛතසිකයත් එක්කලා එතන බලාපොරොත්තු අනිසාරය ආසාරය. සංහාගතය උපාදාන. ඒකෙම බැඳීම. ඒකත් එතන පහළ වෙනවා. උපාදාන පත්‍ය බව කියනකොට බවපත්‍ය ජාති ජාති පත්‍ය ජරාකාරය. අවස්ථාව තමයි. මේ පළවෙනි පත්‍ය උපාතක්ය ගිහිලා ඔය ටික සිද්ධ වෙනවා. තවත් ලගරු අවස්ථාවේ වේවා මිසක්. ලගරු අවස්ථාවේ වේවා මිසක්. තවත් චිත්තක්ෂණයට ඉවර නැහැ. ආයි දෙවෙනි පත්‍ය උපාතය කාය ආරම්භ වෙනවා ඒක. අපි තව බල හතරක් වෙනවා විචිත්තක්ෂණයට. ඔය හතරෙදිම ඔය සංකාර වර්ධනය පේනවා. ඒ කෝටි ලක්ෂයන් තරම් පංගුව තරම් අති සූක්ෂම මොහොතක් තුළ සිද්ධ වෙන පරිත්‍යාගකාරී හදක චක්‍රයක් වේ යන්නේ. ඒක චිත්තක්ෂණයක්. ඒක බුදු වචින් දකින්න එක තමයි කණිකිනු නිගමනය කරන්න බෑ. නමුත් ඒක බලාගෙන යනකොට සිද්ධාන්තයක් තියෙනවා පේනවා. න්‍යාය ධර්මයක් තියෙනවා. ඒකෙන් අපිට ඒ සැක දුරු කරගන්න පුළුවන් ඒ ප්‍රශ්නයක් ආවොත් ඉඳ ගන්න පුළුවන්. කොහොමද ඒක ඉන්නේ කොහොමද ඒ සම්බන්ධ වෙන්නේ? සමාත දස්වලට විඥානයක් දෙනවා මෙහෙමයි වෙන්නේ. දැන් අපි යකඩ කෑල්ලක් දානවා ලිපකට. ලිපේ තියෙන දර කැබලි. ටිකක් වෙලා බලපුවා දර කෑල්ලේ අඟුර වාගේම අපිට යකඩ කෑල්ලේ අඟුරක් වාගේ වෙනවා හත් වෙලා. අර වගේම රත්නේ. දැන් මේ යකඩ කෑල්ල හත්ුනේ යකඩ කෑල්ල කිවිච්ච ඉන්ද්‍ර දහන වෙලා නෙමෙයි. දර කෑල්ල ගිනි ගත්තේ. දර කෑල්ල තිබිච්ච ඉන්ද්‍ර දහන වෙලා. හැබැයි ඒක උරා ගැනීම නිසා දර කෑල්ල හා සමානත්වයක් තියෙන දාපු යකඩ කූඩේ. ඒකයි සත්‍ය වෙලා තියෙන ආගම. දැන් සත්‍යෙම බලපුවාම යකඩ කුරේ තියෙන ගිනිපෙනෙල්ලෙක් තියෙනවා. මම මේ දෙකේ සත්‍යෙම දෙආකාරයෙන් සිද්ධ වුණා. ගිනිපෙනෙල්ලෙන් පිළිදුව රක්තිය මැදලා වගේ තමයි යකඩ කැබල්ල ඒ වගේම හත්ලා ඒ විදිහට තේරෙ තියෙන්නේ. මෙන්න මේ වගේ. අපේ ළඟ තියෙන්නා වූ අපේ ජීව ශක්තියෙන් නිකුත් අනුශක්තියක් ඉස්සෙට විහිදෙනවා. ඒ ජීව ශක්තියේ අංශයට අනුශක්තියත් ඒ අනුසාරමයි. මේ ජීවහත්යේ ජීවිත රූපයක් තියෙනවා. ඒ ජීවිත රූපේ හතර පුද්ගලයන් හතරකයි තියෙන්නේ. ඒකේ විවිධ අනුසත්තිය තුල ඒ සමානම ජීවිත රූපයක් හා සමාන දෙයක් විද්‍යාමාන කරනවා. ඒක තමයි දසවලට තියෙන්නේ. දසවලට විඥානයක් නෑ. විඥානයේ තියෙන මනුස්ස සත්‍යයෙන්ගේ. ඒ විඥානේ නැගෙන්නා වූ සත්‍යය. අනුසත්තිය බවටපත් කළා ඊටත් ප්‍රතික්‍රියා දක්වන කොම්පියුටර් ඒවාද. ඉතින් දසවල බලපුවා සාමාන්‍ය විද්‍යාවේ බලපුවාම වෙන්නේ ලෞකික විද්‍යාවේ බලපෑම ගස්වලත් හිතක් තියනවා කියලා. තියනවා තියනවා. ඔව්. ඒ කියන්නේ මේ ලෝකයේ තිබෙනා වූ මිනිහා විසින් ගත්ත පරිසරයේ යමක් ඇද්ද. ඒ පරිසරයේ අනු අනු මේ ප්‍රතික්‍රියාව තමයි ලෝකේ කියන්නේ. මේ මිනිස්යා ළඟ තිබිච්ච ගති ලක්ෂණ මනුව තමයි ලෝක ප්‍රතිචාර දක්වන්නේ. දැන් අපි දැන් අපිට මොකද ලිහිණියල කන්දට ගිහිලා ලිහිණියකේ ගියා ලිහිණියකේ ලිහිණියකේ ලිහිණියකේ ප්‍රතිරාගයක් කියලා. ඒ ප්‍රතිරාගය නගින්නේ අර ඇතුලේ වැඩිම පරාවර්තන ශක්තිය. හැබැයි ලිහිණියකේ කියලා කිව්ව මිනිස්සෙක් තමයි කතා කළේ ඉස්සෙල්ලා. ලිහිණියකේ කියන සද්දෙම තමයි අපව ඇහෙන්නේ. දෝකාරය කියලා කියවල කියනවා. ඒක අපි යම් කිසි දෝකාර දෙන ස්ථානයක අපි කතා කරපුවාම දෙතුන් පාරක් අපේ කතාවම ආපහු එනවා. ඒ කියන්නේ බිත්ති කතා කරලත් නෙමෙයි. අපි ජීව කතාවම ආපහු අපිට යොදාලා දෙන්නේ මේ විදිහට. මෙන්න මේකට කියන අපි අනුරූප. මෙලෝ අපි ජීවත් වෙන යම්තේද ජීවත් වෙන අනුරූප ලෝකෙ දිහි වෙනවා. ඒකත් වෙන්නේ සාමාන්‍ය බලපුවම අර ජීවිතයක ක්‍රියාකාරීත්වය සමානම ක්‍රියාකාරීත්වයක් ඒ තුලින් දකිනවා. සියුම් තන දකින්න බැරි කෙනා ඒක ජීවිතය කියලා හැවටෙනවා. ඒ කියන්නේ ඉතින් අර ඒක කතාවක් තියෙනවා මෙහෙම දෙයක්. ඒක මිනිස්සෙක් වතුරට ගහලා මාළු අල්ලගෙන හිටියා. ඔහොම අල්ලලා ඉන්නකොට මිනිහා කකුල සීතලනලු වතුර. කකුල සුදු වුණා. උඩ කකුල සුදු වුණා වතුර තමයි වේගිලා. කකුල හිරිවලා ඉන්න මිනිහා කකුල සීතල මිනිහා තේරෙන්නේ නැතෝ කියලා. ළඟට මාළුව පැත්ත අල්ලලා ඉන්නකොට අන්නලි එල්ලේ මාළු අල්ලගන්න. දැන්වත් තමයි කකුල. ඒක ගන්නේ නා කතාව. සමාගයේම නිෂ්පාදනයේ සමානවරේ. තව කෙනෙක් කියනවා. ආගා කරකිලා කරකිලා ගලක් වටේ කරකිනවා. කරකින්නේ උගේ වරේ උදැක්කා. කලමියන් අල්ලගත්තලු. තව වාලිය කල්ලා ගන්න අපි හැදුවලු. අන්තිමට මොකද අල්ලගෙන තියෙන්නේ. මෙන්න මේ වගේ දෙයක් අපේ යට වෙනවා. අවිද්‍යාව නිසා, මුලාව නිසා තේරුම් ගන්න බැරි වෙනකොට සමාජයේ නිස්පාදනයේ තවම රැවටෙනවා. තමන් එකක් කියලා එක දකින්න. ඒක අනුන් එකක් කියලා දකින්න. මෙන්න මේ නිසා තමයි දෙවියන් වහන්සේ කරපු කරවටින් අත්ම කරපු නිස්පාදේ අත්ම රැවටිලා. මේ බුදුරජාණන් වහන්සේ අතිශුද්ධ වෙන හරවත් ප්‍රාඥාණී සියලු ආකාරයෙන් දකින නිසා. උන්වහන්සේ සියලු හැවටුම් දුරු කළා. එන එකම ඇත්ත දකිනවා. දැකලා පෙන්වන උදින් හැවටිලා. මේ බාහිර ලෝකේ හරවත් වෙන්නේ කොහොමද? ඒ මිනිස්යාගේම කියන ක්‍රියාවලිය අනුරූපේ ක්‍රියාත්මක වෙන හැටි. සබදාම කිව්වේ සෝ කියන්නේ තමයි. බාහිර කියන්නේ හැටි. තමාගේ හැටි පෙන්වන දහමට කියන ස්වභාව දහම. මේ ස්වභාව දහමෙන් පෙන්වන තමන්ගේ හැටි. තමන්ගේ හැටි දැන් සොයන් જાත හැදුනේ එහෙමනේ. මිනිහා වැඩ කඩළු ගාගත්තාම වියතොට පොත්තක් ආවලු. එතන පොතු තිබුණා. ඒ වියතොට පොත්ත අපේ ස්වභාව ධර්මය කියලා හිත කියනවා කියන්නේ. තමන්ගේ හැටි දල්ලන්නේ තියෙන්නේ. වැඩ කඩළු ගහපු කරේ ඒ જાතිරි කරගෙන පොත්තක් හැදුවා. දැන් පොත් වල කන්න ඕනේ. අනුත් එන්න බැරි නේද? සොයන් જાත කියන්නේ ඒකමයි. සමාජයෙන් ජනිත වෙනවා කියන එක. මේ ලෝකේ හැමතැනම තියෙන සොයන් જાතය. තමාතෝ තියෙන දූෂ්‍යත්වය නම් දූෂ්‍යත්වනක සොයන් જાතයක් ලෝකෙ බිහි වෙනවා. තමාරන් තියෙන ලෝභය නම් පිරිහීමක් ලෝකෙට බිහි වෙනවා. පිරිහින් කාටයි ලැබෙන්නේ ලැබෙන්නේ. ලෝකයට යම් කිසි දෙයක නීරස දෙයක් දුන්නා නම් ලෝකෙට නීරස ආහාරය බිහි වෙනවා. රසවත් දේ නීරස කරා නම් රසවත් විච ආහාරය නීරස වෙලා ඊළඟට බලනවා. දැන් හොඳට බලා ගන්න පුළුවන් දෙයක් තමයි මේ රටේ ඇරෙන් දැන් අනිත් රටක තියෙන දෙදුන් දෙලුම් දෙලුම් ගෙඩියක් අරගෙන මෙහෙ ඇදුවොත් රටින් ගියාම දෙලුම් ගෙඩිය සමානව ඒ ඒකත් නේ නේ මොකක්ද වෙන්නේ වෙන්නේ ඒවත් දෙලුම් මේවත් දෙලුම් එහෙනම් මේ බලපුවම මේ දේවල් වෙනස් වෙනවා නේ ඕදින් කට්ටිය අපහාස කරලා ගන්න හරි කට්ටියන කටේක තමයි අපේක තමයි නරක වෙලා දෙන්නේ මේ අපවාද වල හරියන්නේ නැහැ හේතුව බලන්න ඕනේ අපි බලන්න ඕනේ බොරුවක් නෙමෙයි මේක ඇත්තක් තියෙනවා. ඒකෙන් රටේ කියන විශේෂ මිනිස්සු කරන්නේ නෙවෙයි. ඒක අපිට එහෙම කරන්න බෑ. දැන් රට වලින් ගිරිය මිහිදෙලුම් ගිරිය ගත්තා වෙනම දෙන්නේ නැහැ. හතර පේනවා. ඒ රටින් ගින අපි කියන රටේ මේ රටේ දැන් අපි තුම එහෙ තියෙන අපල් ගිරියක් තියෙනවා මෙහෙ ඉතේ තියෙන සා තියෙනවා. ඒක නෑ. එහෙ ප්‍රයාස තියෙනවා මෙහෙ ප්‍රයාස හැදෙනවා. හැබැයි එහෙ ප්‍රයාස ගිරිය වගේ මෙහෙ ප්‍රයාස හැදෙලා. ඒත් මිදි දිනා මෙහෙත් මිදි හැදෙනවා. හැබැයි ලංකාවේදී අපි වැඩි කොහොමද නායකයෙක් වෙනසක් තියෙනවා. ඒ තියෙනින් දැන මිනිස්සු කියන්නේ රටේ කොහොමදයි කියන්නේ. ඒක අපි මේ ඕනකමින් අපවාදේ අපේ මේ නිගරු කරගන්නවා. ඒ මුලාවට පස්සලා බොරුවට අපේක ලොකු කියලා ගන්න එක හුද්දාමයක් නේ. අපි ඒකට ගහලා හරියන්නේ නැහැ. මධ්‍යස්ථව බලන් දෙන්න එහෙම එකක් තියෙනවා දැන් බලන්කෝ. තියෙන බව පේනවා නේද? කටින් ගිරාපු ගෙඩි જાති අපේම જાති හැදෙන එකේ ඉතල වෙනසක් තියෙනවා. මැලේසියාව සමග මේක ගිරාපුවා විශේෂයක් වෙනවා. ඒ මිනිහ ගිරාපු යාට හදා ගන්නවා යම් යම් කේ මොලි. ඒ සබේදී ඒ විදිහම තමයි ලේලා තියෙනවා. ඒක ඇඟුලයි මදෙත් නේ. එහෙන් ගියා පිළි යම් කාලයක් යනකම් හරි ඒ බද්ධ කරගෙන හරි ගිනා දුන්නා. මේ තේරුම ටික කාලයක් හරි තියෙනවා. දක්කලේ ගිහලා එහෙන් ගිනා පිළි පොත් බක් කරගෙන හරි ඒ තලේ මෙහෙගෙනක ටික කාලයක් හරි අයි ඉදිරිය ගන්න රාබාසු කියන එක. දැන් ඒකත් පොඩා ඒක තියෙනවා. මේකට පුදුම කරලා ගන්න ඕනේ. දැන් මෙහෙම හේතුව මොකද්ද? අන්න ඒකට කියන්නේ වැදගත් දෙයක් මේ බුදුදහම පහළ වෙන්න ඉස්සෙල්ලා මේක හොදට තියෙන්න. මොකද මෙච්චර පාපයක් ඇති වෙන හේතු තිබුණා. ලෝකයේ වටිනාකමක් පහළ වුණාට පස්සේ ඒක විනාශ කරන මේක තමයි මහා අපරාධය වෙන්නේ. අටමහා නරකයේදී නිදිරම පිටපත් යනවා දැකලා දිනවා. ඒක විසුණුහන්සලා දියසු. ස්වාමීන් මේ බුද්ධාන්තරයේ කාලේ අටමහා නරකයේ පිටිනා වැඩි යයි කියලා ඒවා. සාකෝණික දොස් කියලා. වටිනාදේ පහළ වුණාම වටිනාදේ පිළිබඳ හොඳම ඉන්නේ නරකට ලැබෙනවා. ඒක නිගරු කරපුවාට ලැබෙන අතීතාවයක් ඒහා සමාන බලවත්. ඒක ගරු කරලා ඒකට ගරුසත්කාරින් කිය අදහනකොට ඒක ලැබෙන ප්‍රතිඵලයත් ඒ වගේ බලවත්. ඒ ලංකාවේ බුදුදහම පවතින නිසා මේ තියෙන බුදුදහම නැති කරනකම් ලැබෙන සාපේ ඉහළම බලවත්. මේ බුද්ධ ආගම තියෙන හැටි මොකද මේ කියලා අහනවා. බුද්ධ ආගම වනහන හැටි මොකද මේ කියන එක අර්ථය. බුද්ධාගම තියෙන හැටි අයින් මෙහෙම වෙන්නේ කියන එක නෙමෙයි. තිබිච්ච බුද්ධාගම වනසන හැටි මෙහෙම නෙවෙයි වෙන මොකක් වෙන්නේ. ඕම වෙලා තියෙනවා නේද? අයිර කියන්නේ උත්තරේ ඒකයි. උත්තරීතර බුදුදහම තිබිච්ච කාලෙදි එහෙම වෙලා තිබිලා නැහැ. අපේ අතිහාස කතාව හරි කියන්නේ. දීකුල්ලා කරෙන් ගියාම මේ දෙන්න දෙයක් තිබුණේ. පරයාපරණ කරපු කාන්තාවකට ලංකාවේ ඉතිරින රෝදාල්ගේ අනිකරට යන්න පුළුවන් ටික කලවරයක් තිබුණේ. ඒ බුද්ධාගම බබලපු කාලේ. මේ බුද්ධාගම තියෙන රටේ අයිනේ හින්දි හින්දා අයිනේ අරේනිය කියලා අපි අහුවෙත් වෙනවා. මේ කතාව වැරදි. මේ බුද්ධ ආගම වනසන රටේ ඇයි මේ හිඟි කියන එකයි යථාර්ථය. ඉතින් ඒක එහෙම විය යුතුයි. ඒකයි ඒක නියම තත්ත්වය. අර ඉතිරි දෙන්න කියන්නේ ඇයි මේ අර මෙච්චර බුද්ධ ආගම තියෙන රට පිළිහෙන්නේ. මේ බුද්ධ ආගම වනසන නිසා. කිවිත් බුද්ධ ආගම නැති කරන්නේ ඉඳයි. උත්තරේ ඒකයි. ඒකවල බුද්ධ ආගම නැති නිසා වරහන් දෙයක් නැහැ. කිවිත් එකේ තියෙන්නේ. අන්නේ ඒක ප්‍රධාන රූපිකාව අඩු වෙන්නේ වැඩි වෙන්නේ ඕකේ. ගුණේ තියෙන හැටේ තමයි ගුණෝදාර නිගඩු කළා තමයි ආර්ය උපාද ලබා ගන්න. ආර්ය උපාද ලැබෙන්නේ ගුණෝ තියෙන්නේ. දැන් අපි දැනකො අරිහතුන් වහන්සේලාට හිඟි කරලා මරලා. අතලහම වෙන්නේ නැහැ අවිදියට යන්නේ. ආනතර පාප කර්මයක් කරගන්න අරිහතුන් වහන්සේලා ඉන්න මතක. අරිහතුන් වහන්සේ දෙවියන්ගේ ආනතර පාප කර්ම සිද්ධ වෙන විදියක් තියෙනවා. සිද්ධ වෙන විදියක් තියෙනවා. ඒක ඉන්න හැරක තමයි ඒ වැඩේ විනාශ කරගන්නේ. අම්මයි තාත්තයි දරුවෝ පුංචි කාලේ බලොත් එහෙම. අම්මට නිකරු කරලා තාත්තට නිකරු කරලා පාපයක් පුරව ගන්න ඊළඟට එලා ගන්න. ඉතින් අම්මකටනේ. අම්මත් නැති තාත්තත් නැති අහිංසක වාසික තියෙන පරායිතේ දිනු ගතියි. හොයලා බලනවා මෙහෙ පරීක්ෂණේ කිහිපය. අම්මා තාත්තා බොහෝම හොඳට ඉන්නවා. බලුව මහා කාල කන්නේ වෙලා තියෙනවා. ඉතින් අපි දහනවා. ඇයි අම්මා තාත්තා මෙච්චර හොඳයි? හොඳ ගුණවන්තයි. ඇයි ඒ දරුවා එහෙම කාලා ගන්නේ උනේ? දැන් ඒක පිළිමත් බැලුවොත් එහෙම හරි ප්‍රශ්නයක් ඒක. අම්මා තාත්තා කවුරු සීලවන්තයි ගුණවන්තයි එහෙම එක්කාගේ දරුවා ඇයි මෙහෙම උනේ කියන්නේ. අම්මයි තාත්තයි නෙමෙයි ඒ දරුවා හිටින් දෙයක්. ඒ ගුණවන්ත අම්මරයි තාත්තලයි එහෙම මෙහෙම යන යන ගාන ගුරිත් කළා දොස් කියලා අම්මා තාත්තා කරකම් කරගෙන ගිහිල්ලා කාලා ඒක සාර්ථක කරගන්න වැඩි. දුර්ගුණ මාත්‍යන්ට නිගරු කරනට වැඩි ගුණවත්වාදයන් නිගරු කරන්නේ සාතුව. බෞද්ධයන් නිගරු කරන්නේ නැහැ ලෝක ධර්මයක් කියලා තියෙනවා මේ ලෝකෙ. ගණන් තුන ඔක්කොම එක. ගණන් ගන්න දුක්කෝකට. අන්න ඒක. මොකද දුර්ගුණ මාර්ගයේ උන්ට බැන්නද? අර සුගුණ මාර්ගයට පයින් උපවාදේ උන්ට එන්නේ නැහැ. ඒකින්ද උන් බේරෙනවා. නානවන්ත ගුණවන්ත සීලවන්ත අම්මා තාත්තා ඉන්නවා ඒ දරුවෝ කාලකන්ණි වෙලා ඉන්නේ. අර ස්වභාවික මේ පුරුද්දනේ ලෝකේ දින පුරුද්ද හැටියට අරුන්ට බයිනවා මුනුත් බයිනවා. දැනගම විනාශයි. මේ අන්තිමට කියලා මෙච්චර ගුණවත් අම්මගේ තාත්තගේ දරුවන්ට මොකද මේ වුනේ? නිද වෙලා, කාලා කන්න වෙලා මොකද මේ? හේතුවක් තියනවා නේද? ගුණවතා ඉන්නකොටම තමයි ගුණවතාට දොස් කියන කෙනාට මහ විනාශයක් වෙන්නේ. ගුණවතෙක් නැති කාලේ දොස් කියන කෙනෙකුට විනාශයටපත් වෙන ගුණවතෙක් නැති නිසා හේතු වෙනවා. ඒ ඇමරිකාවට මේ බුදුදහම යම් දවසක ගියා නම් ඒ දාර තමයි ඇමරිකාවටත් පැටෙන්නේ. මොකද? නිවර්තන හැදෙන්නේ ආරෝපාලයට ඊට පස්සේ. ආරෝපණය බැරිලා හරි ඇමරිකාවට රටට ගියා නම් ඇමරිකාව වෙනස් වෙනවා මොකද මිසදිටිය නිගරු කරන්න පටන් ගත්තත් එදා කරන් තමයි ආරෝපවාදයේ පිළිසෙත් නැගෙන්නේ ආරෝපවාදයේ මහ බලය පාප කර්මයක් නිසා බලාලිතක පිළිහෙන්න පටන් ගන්නවා ඉතින් කියන්නේ බුද්ධ ආගම ගියාට පස්සේ පිළිහෙන්න පටන් ගන්නවා දැන් තාප්පේ ඒක නෙමෙයි බුද්ධ ආගම ගියාට පස්සේ බුද්ධ ආගම අදාගෙන හිටියනම් එහෙම කාටවත් වෙනස් කරන්න බැරි මහ දිවිනුවක් හම්බ වෙනවා ඒ උත්තරීතර ධර්මයේ නිගරු කරන පිටසත් ඒ රටේ හිටියත් ඒ සාසන සල වෙනවා විතරයි ඒකයි තේරිපත්කෝ කියන ඒවා අපිට වලක් ගන්න පුළුවන්. හරියට හරිය පරිසරයෙන් ප්‍රයෝජන ගත්තොත් කරගත්තා. ඕක වෙනවා අපලා මිත්‍රා විතරයි නිදිබතේ මුළු ගේම කිනවා. වරද තේරිපත්කෝ වෙයි. වරදීර පරිහරණය කිරීමේ වරද. අර දෙපැත්ත කැපෙන බබලිය ගහ ඒ වගේම අර කුසතන පද. කිමින් අල්ලද්දී පද කැඩෙනවා. ඒක හයියෙන් අල්ලන්න කියනවා. ඒ වගේ රුම්මාවදිය කියන්නේ ආරවිණ එක. මේ ආරවිණි මුල්ලෙන් කරන්න ගියොත් එහෙම ලිහිල්ම කරන්න ගියොත් එහෙම අර මුල්ලෙන් අද්ද ගහින් අත කපනවා වගේ තමයි කැටෙන් දෙනවා වගේ. ඒ සාමාන්‍ය අන්තරාම නයාවේට කත්. අන්න ඒක. ඒක හෙල්ලමක් නෙවෙයි. ඉතින් ඒක වර්ගයේ මිනිහ නොදන්න මිනිහ වර්ග කටවනවා අර උතුම් කෙනේ. දැන් සමහරා ඉන්න මුන්ද කිව්වොත් එහෙම මට වරදුවක් වෙන්නේ නැහැ කවදාවත්. මේ රාජියා කිව්වොත් එහෙම මට කවදාවත් වරදුවක් වෙන්නේ නැහැ. ඔක දෙරි යන්නේ කියලා මට බයි නැගිලා අම්මා තාත්තලා බයිනවා කියලා ළමයි. ඒක වරදුවක් නෙමෙයි. දැන් දාසලදී දැන්නා නෙමෙයි. වරදි වල කරන්න තමයි අවවාදයක් කරන්නේ. ඒ වරදි වලට යන්න එපාලන්නේ. බොහොම දයාවෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් කියන වචනේ කියනවා. ඔව් එපා කිව්වා එපා කිව්වා ගම ගියා ගියාම හෙලි ගයි ගම ගියා. කාල කන්නේ. මේ ගලින් පයින්වන් කරා. දැන්නට පස්සේ ඒ සාපිත් වෙල නම් පාරේ පාදේ දෙවෙනි දෙවෙනි පාදයක් තියෙන අම්ම සතර බණිය ආයි පරිත කදලා කියවා. නැති වෙන නැති වෙනකන් මහයිකාරේ මහයිගේ සාපේ තමයි මට වෙලා තියෙන කයි කියන. කියන්නේ කියන කව වැටෙනවා. දැන් යථාර්ථය කියන්නේ දැන් මේක තමයි රටා. කරන්නේ බුදුරජාණන් වහන්සේට බෝධිය සම්බන්ධතාවයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ අපි කරන යම් කිසි පිනක් හෝ වේවා පවක් හෝ වේවා පළ වෙන අවස්ථාවේදී පළ දීමට අවශ්‍ය ආධාරකේ මොනවද කියලා බලන්න ඕනේ. අපි පිනක් වලත් හෝ පවක් වලත් ඒක චේතනාසහගතව තියෙන දියක් විතර අපි ඉතින් විහිදිවිලි කරයි. හිත හා සම්බන්ධයි. ඒක මනෝධර්මය පාපේ. පාපේ විභාගයේදී නෙවෙයි ද්‍රව්‍ය වස්තු මේ ලෝකයක් කියලා අපි අසුර කරන්නේ. පාපේ විභාගයේදී විද්‍යාවන් ගව්‍යමත්වයේ ලෝකයේ හැදෙන දේවල්. දැන් අපි තමකෝ යම් කිසි පුද්ගලයෙක් කෙනෙකුට බයිනවා. දැන් එක දැන්න ඉවර ආරි ආරි ආරයට දොස් කිව්වා. දොස් කිව්වම දොස් කියපු කතාව දැන් කතාව ඔක්කොම ඉවරයි. හැබැයි හිතේ හටගත්ත පාප චේතනාව ਉਹ පස්සේ එනවා. දැන් එන පාප චේතනාව උඩ පළ දෙන අවස්ථාවක් තියෙනවා. ඒ පළ දෙන අවස්ථ පරිසරයක් ඕනේ. පරිසරයේ ගවි අවස්ථාවලින් හැදෙනවා. ඒ ද්‍රව්‍ය වස්තු නිර්වාණය කියලා අර පාප චේතනා මුල් කරගෙන. ඒ නිර්වාණය කරලා ද්‍රව්‍ය වස්තු වලින් ලැබෙනා වූ ඝට්ටණය තමයි ජීනිවතාවට ප්‍රතිපාදයක් වෙන්නේ. ඒක සුඛ විපාකයක්. යහපත් පැතල ගන්න. අයහපත් දැන්නන දොස්තිවා මහ දීපීපාකයක් කියන පරිසරයක් ඇති. ඒක පාරමිතා පුරපුවාම ලැබෙන පුණ්‍ය ශක්තියක්. අප්‍රමාණ පුණ්‍ය ශක්තියක්. ඒ අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ලෝකේ විද්‍යාමාන වේදේ ද්‍රව්‍ය වස්තු වලින්. යම් කිසි ඥානයක් පහළ කරන්නේ ඥානයට අවශ්‍ය කරන මූල ධර්මයක් අවශ්‍යයි. කුසලයෙන් හටගත්ත විපාක චිත්තයක් ආවා. කුසල හිත විපාක හිත ක්‍රියා හිත කියලා ඒක හිතුණක් තියෙනවා. කුසල චිත්තයක් පහළකොත් ඒකට කුසල විපාක චිත්තයක් ප්‍රතිඵල වශයෙන් ලැබෙනවා. මේ චිත්තයක් විපාක වශයෙන් පහළ කරනකොට විපාක චිත්තය පහළ කරන්න මොනවද අවශ්‍ය වෙන්නේ? චක්කුංච පරිච්ඡ රූපේසු උපදි චක්කු විඥානං කියන ආරම්භන ඉච්ඡාකාන්ත ප්‍රියමනාප විඥානය පහළ වෙන්න දෙන්න හේතු දෙන්න. පුණ්‍ය විපාක වේවා. සෝත විඥානය පහළ වෙනකොට සෝතන්ත පරිච්ඡ සබ්බේක උපදී සෝත විඥාන. සෝතේ තියෙන. ඒක සබ්දය ඝට්ටණය වුණාම සෝත විඥානය පහළ වෙනවා. දැන් අපි සෝතේ සෝතේ කියන පිළිත අතර. සෝතේ කියන කුණු හරියෙන් බයිනවා. දැන් සබ්ද දෙආකාරයි කියනවා. එකක් ඉෂ්ටපිය සබ්දයක් අනික අනිෂ්ඨ අප්‍රිය සබ්දයක්. අන්න අරමුණ වශයෙන් ආව සබ්ද අරමුණ. ඉෂ්ටපිය වෙන්නේ පුණ්‍ය විපාකයෙන් හටගත්තේ. අනිත්‍ය අපිය වෙන්නේ පාප විපාකයෙන් හටගත්තේ. ඒක පුණ්‍ය විපාකයෙන් හටගන්නේ හෝ පාප විපාකයෙන් හටගන්න ශබ්දේ මේ විපේහුද කලාපයක්. ඒක තමයි අපිට කන්ට ඇහුනේ. බයිනවා කියලා කියනවා බයිනිමේදී අපි ශබ්ද රූපය කියලාගෙන උතුජ රූප කලාපයක්. හැබැයි අනිත්‍ය අරමුණ කාල් ගන්න. ඒකට හේතුව මොකද? ඒක පාප කර්මික විපාකය. දැන් විපාකයක් එනකොට ඒ විපාකේ බාරපත් කරන්නේ අභ්‍යන්තර බාහිර කියන අසයි රූපයයි කනයි ශබ්දයයි දියයි රසයයි නාසයයි ගන්ධයයි ශරීරයයි ස්පර්ශයයි මනයි ධර්මයි කියන මේ ඝට්ටනිය සිද්ධ වෙන්නේ. ඒවා ඉස්ස ප්‍රියමනාපයෙන් සිද්ධ වෙනවා කුණ්‍ය විපාකේ. අනිත් අපි වශයෙන් සකස් වෙලා සිද්ධ වෙනවා පාප විපාකේ. සකස් කිරීම කරන්නේ අපි නෙමෙයි අර කරපු කර්ම බලවේගය. බුදුරන් වහන්සේට <clears throat> උන්වහන්සේ පූර්ණ කරන බෝධිසත්ව අවස්ථාව පූර්ණ කරේ මහා පාරමිතාන් අත්‍ය අප්‍රමාණ මහා පුණ්‍ය බලවේගය. ඒ බලවේගය ක්‍රියාත්මක වෙන්නේ ආර රූපේ රණ්ඩ සබ්දේ දිවට රසේ නාසයට ගන්ධේ ශරීරයේ පිටපස්සේ මනසට ගන්න. ඒ කියන හය ආකාරයෙන් තමයි ඉන්නේ. එහෙනම් ඉෂ්ඨ ප්‍රිය විපාකී හටගත්ත අසකන් දිවාසේ ශරීරයේ කන දිවිස් මහ පුරුෂයන් ශරීරවයිද ඒ ආකාරයෙන් හටගත්තා. සියලු ආකාර ස්නායු වේදේලා ඒක වෙලපින හටගත්ත ඉෂ්ඨ ප්‍රිය ආකාරය. ඒකට ගෝචර වෙන්න තියෙන්නේ ඒ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඒ ආකාරයෙන් බාහිර වලින් හරස් වෙලා ආවා. ඒ දෙකම විපාක චිත්තේ ස්වභාවය. ලෞකික වූ එන අර කියන පාරමිතා අර කුසල චිත්තේ ඉපාක චිත්තේ කුසල කරන්නේ ලයි කළා ඉපාක චිත්තේ එන්න ඕනේ ඉපාක චිත්තය හැමෙලෙම හටගන්නේ දෙපැත්තක් ගන්න නෙවෙයි ඒ දෙපැත්ත එකතු වෙන කුසල ඉපාකෙට එකතුයි ඒක තමයි ලෞකික කතාවේ කියනවා ආරේ ආරක්ෂකවාදී නෙමෙයි ලෝක සම්බන්ධ කින් වලටයි කියන්නේ මේ පුණ්‍ය විපාකයක් වෙනවා නම් ඒ පුණ්‍ය විපාකේ එනකොට ඉෂ්ටප්‍රිය අතගාරක් තියෙන්න ඕනේ ඉෂ්ටප්‍රිය රූපයක් තියෙන්න ඕනේ එබඳු ස්ථිතිය අපි කොහොම වපරහක් තියනවා කියන එක. වෙන්නේ විවෘතිය. ගමඩ වර්ණාන්දිය කියලා කියලාද කියනවා. වර්ණේ නියමාකාරින් නෙවෙයි විවෘතිය. රූපයක් වෙන්නේ අද වෙලා තියෙනවා. සමහරව ඇහි කියන විවෘතියක් නිසා බාහිර පේන දේවල් වල විවෘතියට පේන්න පුළුවන්. අපි කණ්ණාඩියක් දාගත්තා නම් වැරදි එකක්. ඒ කණ්ණාඩි දෙලින් බැලුවම ඒක විවෘති රූපයක් දකින්න හම්බෙයි. මෙන්න මේ වගේම රසය අරගත්තා. කණ්ඩ බා රහන රහනවා කියන අපිට අත්හරිනවා. තව කෙනෙක් අහනවා මොකද අපි අපූර්ව රහතෙන්නේ කියලා කියනවා. දැන් දෙන්නට දෙවි විදියට ගාව. දැන් බුදුදාන හතර ශ්‍රද්ධාවක් අපහාර පිටියක් කියනවා. මොකද ගන්න ආහාරයේ සියලු රසයේ සියලු ආකාරයෙන් ලබා ගැනීම ශක්තියකට පිටිය අපහාර. අන්න කර්ම විපාකේ පුණ්‍ය කර්ම විපාකේ. ගන්නා වූ ආහාරය බාහිරින් ගන්නකොට ඒකත් ඊට ගැළපෙනම විදිහට ප්‍රණීත ආහාරයක් බාහිරින් සකස් කරලා තියෙනවා. වින්දනය කිරීමේ ශක්තියත් එහෙමම වෙනවා. අන්න ඉදා කියන හැටියට එන ආකාරය. සමහර කෙනින්න හවරහර දුර වෙලා තියෙනවා. කොච්චර ප්‍රණීත ආහාරයක් ගත්තත් එයා පහර. අනිත් අරමුණක් වශයෙන් ඒක මුක්ති විදෝයි. පරිසර ඒක වල. සුවඳ දැනෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. වැඩි දැනෙන්නේ ඔක්කොම පස්සෙලා. ඒවා ඒ ඉන්ද්‍රිය දුවල කාලේ. මේ බාහිර ලෝකේ කොච්චර එක ප්‍රිය එකක් ආවත් සුගන්ධයක් ආවත් ඒ සුගන්ධ ආස්වාදයේ ඉඳගන්න යාර ශක්තියක්. ඉතින් ඒ වගේ ඒවා දෙකම හටගන්න කම්මස කොහොමද කම්මදායාද කම්ම වෙන කම්මබඳු කම්මපටි කරනවා කියන එක සම්බන්ධ නැහැ. ඒක රෝග ප්‍රබෝධය. ඒ ඥාන ශක්තිය වර්ධනය කිරීමට ශාරීරික අවශ්‍ය කරන තීක්ෂණ ස්නායු පද්ධතිය පිළිපැත් වුණාද? දැනීම පහල ගන්නද? ඒකට බාහිරින් ධර්මතාවය දක්වන්නේ වෙන්නේ. ඒ ධර්මතාවය සමහරවිට තේන් ධර්මතාවයක් වෙන්නත් පුළුවන්. බෝධිනාශයේ තුලින් ආපු බෝධියේ තුලින් අර ගල්වේ වතුනේ පොදුවක් පොළවක් මනසකටුන්නේ. නිහිරෙන කිරණු ඒ ධර්මතාවය. මනසට බලපාන කිරණු. අයි මානසික තීක්ෂණ තීක්ෂණ ස්නායු පද්ධතියක් තියෙනවා. මේ ස්නායු පද්ධතිය ප්‍රබෝධ කරලා ඉතින් සුවේ ලබා දෙන්නේ. නිදහස් සුවේ සාන්ත සුවේද ඒ ස්නායු ප්‍රබෝධය පිළිබඳ පත් කරන්න ඕනේ. අරමුණ දීලා. ඉෂ්ට ප්‍රිය අරමුණ දෙන්නේ ධර්ම වාදය. බෝධිය නිහිරෙන ශක්තිය ඒ කිරණු ධර්මතාවය. මනසට ගෝචරනේ ධර්මය. ඒක නම් කරවදිනවා. ඔව් මේ ඒ අප්‍රමාණ විදිහට ඒකෙන් සීමා කරන්න දෙයක් නෑ. දැන් උර්ෂේට කිරෙන බොහෝ අතර විදිහට. ඔව්. මේ සම්බන්ධ වෙනකොට අවශ්‍ය ආකාරයෙන් පොඩියට නහල දිගේ පොඩියට දෙලිය විශේෂයෙන් ඉස්නායි ප්‍රබෝධිත අවශ්‍ය. ඒ කිරණ වදින්නේ පොඩියට දෙලිය නම් මේ කුඩා වලින් තියෙනවා වදිනවා. ඒ වදිනකොට මුළු ඉස්නායි පද්ධතිය ප්‍රබෝධ කරලා දෙනවා. ඒ ප්‍රබෝධවත් ස්නායු පද්ධතියක් ඒකට අවශ්‍ය කරන්න ආව දත්තේ ලැබිලා ප්‍රබෝධ වුණාම තීක්ෂණ මනසක් ලබන්න තීක්ෂණ මනසට තමයි මේ ධර්මයේ වේතර වෙන්නේ ඒක ඔප්පුවෙන් දිහා තමයි බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ සියලු සමාපatti සම්බන්ධ වෙන ලෝකෙ කිසි දෙයක් නැහැ කියලා එතන ඉතන කියනවා එහෙනම් ඉතන අවුත්තක් නැතිවම ඒවලු කියනවා ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි යසී මහ බෝධියන් වහන්සේලා කලයාගිච්ච සියලුම සමාධි මේ ආනන්ද මේ බෝධි පිටේ වැඩින. ඒක සමාධිද කියලා. ආනන්ද මේ ලෝකෙ කිසිම තැනක් නැහැ. සියලු සමාධි සමාධින් තව තැනක් නැහැ. එකම තැනයි තියෙන්නේ. ඔය යතුරු මහ වේදින හතරේ පමණයි ඒක කරන්න පුළුවන්. ඒක හැමතැනම නැහැ කියලා තියෙනවා. අන්න ඒක සම්බන්ධයෙන් ඔක්කොම අහුලයන් තියෙනවා. ඒකට ගැලපෙන සියලු පරිසරය එතන තියෙනවා. එහෙනම් පරිසරය කොහොමද සියලු සමාධි සමාධින් ඉබරියෙන්නේ? එහෙනම් මානසික தත්ත්වයේ ඊටත් පෙර ගන්න බෑ නේද? පරයත්තතා ඥානෙ දැනගත යුතු ප්‍රතිඵලය ලැබුවාට පස්සේ. දැන් ප්‍රතිඵල ලබන්න හේතුවක් වෙනවා ප්‍රතිඵලය හම්බෙලා ඉවරයි. එදින අහවල ගියා කියලා ලැබු ප්‍රතිඵල නැති වෙන්නේ. එහෙනම් මූල ප්‍රතිඵලය ලබා ගන්න විතරයි ආවස පරවතකම තියෙන්නේ. කෞසල්‍ය තියෙන්නේ. කුඹුර හොඳට තියාන. දෙවිදන්තල වරකාර අස්තනක් ගහලා අටුවට දාගත්තට පස්සේ. කුඹුර පාළු වෙලා ගියා කියලා ආයතරක් මහා ගුවත්තා කරලා වලි වෙලා තුනක් කියලා ඉතින් ඉස්සලා වරකාර වල කුඹුර අටුවේ තියෙන විදිහට ප්‍රශ්නයක් තියෙන්නේ නෑ. මෙන්න මේ වගේ තමයි බුදුරන් වහන්සේගේ බුද්ධත්වයට පත් වීමට අවශ්‍ය කරන වරවත්නා ප්‍රාර්ථනාවේ ප්‍රතිඵලය ලබා ගන්න හේතු කාට කියලා මුල හේතුව. ඒ හේතුවනේ ලබා ගන්නවා. ඉතින් ලැබුණාට පස්සේ සරවත් ප්‍රාර්ථනාව ඇති කරන්නේ අයිත් වෙන්න යන ඕනේ ඒක හරි කරන්න ලැබෙයි. ලැබිච්ච ප්‍රතිඵලය දැන් භුක්ති විඳිනවා. ඉතින් ඒ වගේ ඉතින් අවශ්‍ය කරන ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵලෙදී ඒක කරගන්න. දැන් අපි තුමු සමහර කෙනෙක් ඉන්නවා අරිහත්ත්වයටපත් වෙන්න ගැලපෙන්නේ නැහැ පරිසරය ගැලපෙන්නේ නැහැ යන්න කියන හොයාගෙන හුරු කරනවා. එක්විසි යකේන එක්විසි අනේකන සත්‍ය දහත්තායිස්ථාන අතුරු කරන්න එපා කියනවා. ඒ වගේ ඒකට බාධකයි. කීවේ පින්දපාත සේනාසන ගියාපත් කියන මේවා අවශ්‍ය වෙන මාර්ගයට මාර්ගය වරන්න ඵලය ලබන්න. මේ මාර්ගය වරලා ඵලය ලැබලා යනවා කරකවල පැත්තක ජීවත් වෙන්න. උනහත්. අරියක් වෙන තියෙන්නේ. අරියක් ලබා ගන්නයි අවශ්‍ය පරිසරය වෙනවා. අරියක් පෙරපත් වුණාට පස්සේ කොයි පැත්තේ ඊට පැදිහත් වෙන්න තියෙනවා කවදාවත්. කායදක පොළේ වේදියක් දෙකයි කන්න තිබුණත් ඒ දාන්න තිබුණත් ඒකට බඩගින්නේ මොනවාද පිරිනවම් පාවා කන්තිය මොකද අරකට පොළේ හස් වෙන්නේ නැහැ හැබැයි මේ මූලික අවස්ථාවේදී යනවා කියන්නේ බලන්න ඉතින් ඒක හදා ගන්න බෑ උපනිෂදේ ඒ උපනිෂද සම්පත්තිය අවසින් ඊවලේ කරගන්න මේ ඒක දවසේ කියන පරිසරය තමයි පාරමිතා ශක්තිය දෙකට දිවි වල කටකරලා තියලා තියෙන්නේ ඉතින් වේදනක කරන්න බැරි ඒකයි අන්නේ අපේ ඉතු ඉක්ක කරනවා කියලා කියන්නේ අර පරිවර්තනය කරලා දෙනවා. ඉතින් නුවණක බලවත් කරලා දෙනවා. ප්‍රඥා චක්‍රයේ බලවත් කළා. ඒ ඒ කාල සීමාවන්ට අනුකූලව උන්වහන්සේලාගේ මේ කියන්නේ බෝධිසත්ව ගතිලක්ෂණය වෙනස නිසා. බුදු වුණාට පස්සේ ගතිලක්ෂණය වෙනසක් නැති. ඒ ආකාරයේ සමානෙන්නේ බුදුහාමට පස්සේ. බුදු වෙන දෙන්නේ නැකන්. යටි ලක්ෂණ මේ විපර්යාසය තියෙනවා. ඒකේ ඒ විපර්යාසයේ කාල විපර්යාස සියල්ලම බලපානවා ඉතින්. ලෝකයේ සියලු කාල සියලු ආකාරයෙන් සමාන නැහැ. යහපත්යේ සියලු ආකාරයෙන් සමාන නැහැ. නමුත් එක එක தත්ත්වයන්ට අනුකූලව ඒ පරිවර්තනයේ සමාන කරලා දෙන්න අවශ්‍ය කරන පසුතලයක් හැදෙනවා. හැදෙනකොට මේ සමාන බෝධිය සමාතෙන් තියෙන විදිහක් නෑ. මේ පසුතලයේ එක එකවර එක එක විදිහයි. ඒ කියන විරෝධී කාල සමාන නම් සමාන වෙනවා. හේතු ඵලයේ හේතුයි. හේතුය සමාන නම් ඵලය සමානයි. දැන් කුසපණවල පන්නන්නේ කුසපණවල තියෙන ශක්තියක් තියෙන්නේ මුළු ශරීරයට අවශ්‍ය කරන්නා වූ ශාරීරික උත්තේජනී බඩේ ඇති කරන්නා වූ වායු පීඩන ඒකටත් ඇති කරන්නේ. ඒක ඒක විශාල ඖෂධයක්. තන කියන වචනේ පිළ තුරුණ කියන වචනේ. තුරුණ බව, තරුණ බව. චර්මභාවයේ පිටවත් චර්මභාවයේ ශක්තිය පිළිදන්නේ සුරුණවල. මේ කුස කියලා කියන්නේ ගැප් කරගන්නේ. කුරුණභාවයේ ගැප් කරගෙන තින්නේ යන්නකද? ඒ නිසා තමයි කොහොමද කියන්නේ. දැන් බුදුන් වහන්සේ 40 49 දවසක්. ඉදීමේ ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ වගේ මේ ඉන්න ශක්තිය ඔක්කොම ඇදලා ගත්ත අර ශක්තිය පුළුවන්. කුසලයේ කුරුණභාවයේ පිළිදීමේ අවශ්‍ය වෙන දෙයක්. ඒ ශක්තිය ඇදලා ගන්නවා ආකර්ෂණ ශරීරයට. ඒ දින වාස්තුවේ ඖෂධී ශක්තිය ඇදලා ගන්නවා. දැන් අර මේ ජාපාල කොළයක් උඩින් තිබ්බත් රාමුට්ටියක් මිහර බලවනවා. එතකොට අර මේ රත්නිතුල් මුලක් ඉන්නේ තියාගත්තාම උඟා කන්න පුළුවන්. ඒක පිටිල යනවා. ඒක ශරීරයට ගත්තොත් පිටින් ගෑවෙන්න විතරයි. පිටින් පළක් දාපුවම ශරීරය අධ්‍යාත්මේ උවා ගන්නවා. ඇතිකර ව්‍යාවිනාදී ඒකේ සත්‍ය තියෙන ඖෂධී සත්‍ය ව්‍යාවිනත් ඇති බව ගන්න. වකෝෂ තියෙන ව්‍යාවිනත් ඇති වෙනවා. ඒ ව්‍යාවිනත් ඉස වෙනවා. ඒ වගේ පිටින් ගන්න දෙයක හරියටපත් වෙනවා. ඒ සමහරලා තියෙන කොහොම කොහොමද නිදා ගන්න කියනවා. අගෙන සත්‍ය පුරා ගන්න. ඒ සෝසනමක හිටපුවාම. කරුණ භාවය. විශේෂයෙන් නිදිරගේ කරුණ භාවයේ පිළිලා තින්නේ ඒකට ගැලපෙන්නා වූ තෘණවය. තරුණ භාවයේ රැකගැනීමේ ඖෂධීය ශක්තිය තෘණ වර්ගවල තියෙනවා. කුසේ තරුණ භාවයේ රැක ගන්න. ආහාර ජීවන පද්ධතිය තරුණ භාවයේ රැක ගන්න. අවශ්‍ය ශක්තිය තියෙන කෝ කනවද? ලැබෙක දකින්නකෝ ඉන්නේ. උගලන් ගිහිලා දුන්නොත් එහෙම බඩේ ආහාරය වෙනවා. අර දෙක බෝධකට ගන්නේ. කුසේ ගන්න ඉස්වදියා කරගෙන කලහරි හදලා දුන්නොත් එහෙම ඔය වලිය දින කලකට කරන්න තියෙනවා. ඔය කොහොමද? එහෙමයි. ඒ යෝගීන්ගේ ආසන්න වලට අන්‍යපත් වෙන ගැලපෙනවා නම් ඉතින් හරියනවා. සමහරවිට ඒ අන්‍යපත්යේ ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. දාන්න හැකියාවක් නැහැ නම් ඒ වනිකය. දැන් හරකට කනකොල වගේ පැත්තේ ආහාරයක් උනාද? මිනිහෙකුට දෙන පටන් ගත්තොත් මිනිහා වෙනවා. මොකද ඒක දිරවන් ගාලන් සත්‍යයක් මිනිහා කිව්වේ නැති නිසා. ඒ වගේ ඖෂධීය ශක්තිය කියන එක සියල්ලම සියල්ලම සමානයි. ඒ ඒ ශාරීරික සත්‍ය වෙන ආකාරය තමයි ඒකත් හරියයි. ඖෂධ දෙන කලිය කොහොමද? ඒ ශක්තිය විශේෂ ඒවා තියෙනවා. සමහරවිට ඒක දරන්න ශක්තියක් නැතිනවා ඖෂධීය ශක්තිය ඒ පුජාවේ කායික ශක්තියක්. දැන් බල විරේක වෙන්න බේතක් දුන්නාම බල විරේක කරා හද නිරෝධී වෙනවා. හැබැයි නෙවුදාගෙන පාර යන කන්නක මිනිහෙල බල විරේක දුන්නොත් එන්නේ මැරිලා යන්නත් පුළුවන්. ඒ යන්නද? එතන වේද වෙනස්කම් වැඩ කරපේ. ශාරීරික ශක්තිය ප්‍රතිශක්තිය නියාදි කියන කාරණා බේතවස ජීවන වෙනත් කලපාන. මේ බුදුරණන් වහන්සේගේ ජීවන විදිය ඔය අනික් මිනිහ කරගෙන 40 ගම දවසකට ආහාරවල ගන්නම බලයතුරු අජීර්ණ වෙලා තමයි වෙනවා. 40 නම් දවසට අලිස්ථාන කරලා දත් බිලි අපිට මේ මේ 49ක් කරලා උනාට වැළදුවා. ඒ උන්වහන්සේට 49 වසර මේ බද්ගුලි 49 වසර මේ ගියුවට. අනිත් මිනිහ කාලවලුත් එහෙම ආවිනාශයක් නෙවෙයි. ගලපෙන්නේ නැහැ. ඒ උන්වහන්සේගේ ශරීර ප්‍රතිශක්තියට අනුකූලව තමයි ඒ වගේම කර්ම දුකේ එකක් තියෙන කුරු වෙන්නේ නැතුව තිබිලා එකින් එක ගන්න අවිස්ථාන කරලා එකින් එක මේ මේ ශරීරය උයාගන්න. ඒ සියල්ලන්ට සමාන නැහැ මොන දෙයක්. බේද වුණත් ඒවයි. කලබල ආහාර වුණත් ඒවයි. දැන් බුල්ලට හොයන් කරත් එනවා මේ වේලික ලීයක් අපේ ගිහින් හාරවන ලී කුඩු කාලා උරහත් පියක් ගන්න. ලී කුඩු වල තියෙන අද අපි පරීක්ෂණ කළා හොත් ලී කුඩු වල තියෙන කාබෝහයිඩ්‍රේට් කොච්චර තියනද ප්‍රෝටීන් කොච්චර තියනද හොත් ලී කුඩු වල මොකද නැහැ කියන්නේ. ආ වේලා වේලි වේලික කොලයක් අරින්න ඔය කාබෝහයිඩ්‍රේට් දාන්න ප්‍රෝටීන් දාන්න මොනවද තියෙන්නේ? ඊටින් දාන්න කියොත් එහෙම ඒකේ මොකුත් නැහැ කියන හොද්දක් තියෙනවා. ඒ වුණාම පෝර වර්ගයක් තියෙනවා කියලා ඉතරයි. ඒකට ගෝයා කාලේ වල උවේටි සෑහෙන වල මහා කණ්ඩක් ඇඳිනවා. විශාල වශයෙන් කියනහල පොඩි වේ. විශාල ශක්තියක් තය කරනවා. ඒ ඉන්නේ මොන හරි හදාගෙන ඉන්නකො රොඩු බුදු කකා ඉන්න හැත්තෝ ඉන්නවා. උන්ගේ ශක්තිය පූලියා බලගාම පූලියා කන්නේ මහ ජරා කුණු ගොඩවල් ඔක්කොම කනවා. දැන් ඌට ලැබෙන සත්‍ය බලපුවාම ඒකට 120ක සත්‍යයක් තියෙනවා නේද? ශරීර ප්‍රමාණයට වඩා බලනකොට. බරිලහ හූඹියගේ සත්‍ය මිනිහ උදාවරන්නේ මිනිහගේ බර ප්‍රමාණයට මිනිහගේ තියෙන කායික ප්‍රමාණයට. හූඹියකට සමාන සත්‍යය තේනවා නම් මිනිහ මහා දෙලකරයට වලකට පුළුවන්. ඒකනේ මිනිහට මිනිහා කරන ආහාරي සත්‍යයෙන් ඒක ලැබෙන්නේ නැහැ. ඒ හූඹියාට සත්‍ය ලැබෙන ආහාරය මතමට උඩ ලැබෙන සත්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. විද්‍යාඥ පුදුම වෙනවලු මෙබඳු ආහාරය මෙච්චර කට්ටියක් කොහොමද කියයි. ඒවෙන් දකින්න බැරි සම්මෝහ. මේ කතා කරන ආහාරය කතා එකෙන් දකින ශක්තියක් බලපුවා. ඒ කතාවේ ආහාරය තුල සැලබිනන උදේ අපේ සහෝලි. ඒ කියන්නේ ගල්ුණත් උන් නෑ. දැන් අපි කාලා ඉවරලා ඉතින් පහර දෙකේ ඔක්කොම රස ඇදගෙන ඉවරයි කියන්නේ. ඌරාපත්තේ ඉඳලා කාලා යලියාවේ ඌ හැදෙන මාත් වෙලා හැදෙන. ඒක හොඳනේ. මාස යන යාළුවෝ ඔක්කොම පොළ වලින්නේ ඔක වලින් දෙක දිනවා. ඒක ඒක නැති හොඳ අගෝල ජීවත් වෙයි. ඕකුළු අපි ගාවත් එහෙම බල බලත් එක ඇවිල්ලා ගිහින් විවිධ වෙලාවට බලන මොනවාවත් ඒකනේ පොල්කුල් දෙනවා උට. පුස්තන් දෙනවා ඒකට. ඒ පුස්ත බලපහා පුස් යන අරගෙන දුමාරේ ආවා. වතුර පුරන්න බැගිය දුන්නා. තරබේට වුණත් ඒ කනවා. ඕන කුණුරක් කනවා. උට මොකුත් අගින්නේකුත් නෑ. උගලට කාන්සියෙන් වැඩෙනවා. අර කබරව මොනවද කන්නේ? කබරව කබරව කරනවා. මරිත කබරව කාලා ඉන්න සපෝ හුරු කබරව. මිනිහගේ මිනිහගේ ගාවන පිටයි කියනවා. දැන් ඒක තමයි කියන්නේ මේ සත්‍යයට කර්මක තේජෝ ධාතුවක් හැදෙනවා. ඒකෙන් තමයි ආහාරය දිරවන්නේ. ඒ දිරවන හැටියට තමයි ප්‍රතිසත්‍ය හැටියට ඒ දෛවත්වය නිස්පාදනය වෙන්නේ. ඕක දකින්නේ විද්‍යාත්මක. ඒගොල්ලෝ හිතන්නේ ආහාරයට ආවේනිකව යම් කිසි සත්‍ය විශේෂයක් තියෙනවා ඒක විතරයි ඒක තියෙන්නේ කියලා. මේ විද්‍යාඥයන්ගේ නොදැනීම නිසා ඒක දැනීම නෙමෙයි. කර්මක තේජෝ ධාතුවෙන් තමයි ආහාර දිරවන්නේ. කුණුකාර හවිච්ච જાතිය ගතියක් වෙන හටගත්ත ශරීරය. නිර්මාණය කරන කුණෙන් ජීවත් වෙයි. කුණක தත්ය. කර්ම තේජෝ ධාති කුණ தත්ය වල දිරවනවා. ඒක තමයි අඳුරන්නේ. කණුවෙකුට අසුචිය ගියා කියලා වැරුණාද? බතුරකට කණුවේ දැම්මොත් වැරෙනවා. කණුව වත්තා ගියා කුඹුර. දැන් කුණුවෙච්ච ගෙඩියට කණුව ගහනවා. ඒ කණුවට ගලපෙන්නේ? ආ හරි. හොඳ විදිහට කණුව ගහලා ගියා. ඒක ජීවත් වෙන්න බෑ. හොඳ විදිහේ මිනිසුන්ට ආහාරය. හොඳ ලකු ලක්ෂණයෙන් හටගත්ත කෙනාට ඒ පිළිවිද හොඳයි කියන එක තමයි දිරවන්නපත් වෙන්නේ. දැන් අපිට වස්වාස ගන්න කිව්වොත් එහෙනම් අපිට කන්න කාලා ඊට කන්න බුණා කන්නද? නැවතර හමුදාව කට්ටියට පොලිසිය කට්ටියට දීුත් ඇති. කිලෝක දුන්නා. අපගලා ගන්න එතන දින කියලා. ඉවිම ගන්නත්. අපේ වල කිලෝ. මොකද? කටි දරුණු. කයිතර වැඩ කරන්නේ. ඒ gati ලක්ෂණයට ඒ gati කර්මජ තේජෝ දාපේ ක්‍රියාකාරීත්වය එතනින් හට ගන්නවා. හටගෙන එන කිලෝ. ඒකේ ඒ gati ආහාරය. ඒ ස්වාමී භාවනානුයෝගීව ඉන්නකොට ආහාර මාත්‍රය බොහෝ පොඩ්ඩයි. බඩගිනි වෙන්නේ. සපාකලේ නිකන් ඉන්න ස්වාමීන් වහන්සේ කාට හොම කැවුවත් අනේ කොහොමද මේ ජීවත් වෙන්නේ මරන්න නැත කියේ. අපතේ උන් හතරලා කොහොම ජීවත් වෙන්නේ කියලා. මොකද මේ ගැටි ලක්ෂණත් එක්කලා චිත්ත ගැටියත් එක්කලා මේ ආහාර ගැනීම ශක්තිය ඒ වගේ වශයෙන් ආහාර ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය පෝෂණය වෙන හැටි ඒ සියල්ලම කර්මජ තේජෝ වාතයේ ක්‍රියාකාරීත්වය මුල් කරගෙන සිද්ධ වෙනවා. දැන් අසයෝග කියලා කියනවා. ඔව්. මේ මේ වගේ වැඩ ඒකට ගාන කුම්මාස කොළම යට ඉන්න පුළුවන්. අනේ දහදෙනෙක්ගේ ආහාරල උපකරණතාව දියුණු කරන්නේ. හ්ම්. ජාලුලක් කරන්නේ. හ්ම්. පතයෝනි යන්නේ. අනේ වැඩි. ඒ කියන්නේ පළ යෝගීකමක් ඉන්දියාවේ වඩලා ඒ කුම්මාස කොළමට දාලා ඉඳලා තියෙනවා. හ්ම්. ඒ විද්‍යාවේ වෛද්‍ය ගොඩගත්තා ඒගොල්ලෝ පිළිගන්නකපත්. හ්ම්. ඒක හද්දාකෝරලා ඉන්න බැගින ආහාරයක්. පොළොවේ රසය ඇදලා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ පොළොවේ රසය ඇදලා ගන්න තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. දැන් ඔය කියන මම අර ඒක දැක්කා නඩේ ඉන්නවා දවස් ගන්න. සමකරමින් ප්‍රගුණ කරනවා. වලක් දෙයට මල කරලා මේ මල වලට බහල කරවඩක් බහලා ඉන්නේ. ඒවරන් ඉදිරියට කරපේ. ඕනම කරක්කමින් දීලාද මේ පොළේ තියෙන ආහාරය ශරීරයට ඇදලා ගන්න පුළුවන් ශක්තියක් බිහි කර ගන්නවා. හරියට ගස් වලට මුල් වලින් ගහට රස ඇදලා ගන්නවා වගේ. මිනිහාගේ මේ හැම හිද්‍රාවලින් පොළවේ රස ඇදලා ගන්නවා. දැන් යෝගින් ඉඳලා කියන නිරගත් හේතු ලබාවන කරලා ඔව් නිරගහට සම්බන්ධ වෙනවා. හ්ම් හ්ම්. ඒක නිරගහන යෝගාව එළතුනේ. හ්ම් හ්ම්. ආහාර වෙන්නේ. ඔව් නේද? අවුරුදු 10ක් තමයි. හ්ම්. ඒවල වැඩි පොතේ ඒ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. කර්මයේ තේජෝ ධාතුව. යමක් දිරවන්න යම් ක්‍රමයක් දුන්නා නම් ඒ ක්‍රමයේ තුලින් ඒක සිද්ධ වෙනවා. මම අහලා තියෙනවා ඉස්සෙල්ලා කතාවක්